හොඳයි මේ පින්නතුන්ට තමන්ගේ භාවනාව සම්බන්ධයෙන් වේවා එහෙම නැත්නම් අද ධර්ම දේශනාව සම්බන්ධයෙන් වේවා කාට හරි ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. අරුණ මහතා තෙස්මීමක් කර තිබෙන ඔබගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න. සිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේ සඳහන් කරන්න යන්නේ එක්තරා භාවනා යෝගියෙකුට ඇතිවෙච්ච තත්ත්වයක් පිළිබඳව දැන් අද ස්වාමීන් වහන්සේ දේශනා කර ධර්ම දේශනාව අනුව ඇතිවෙච්ච ධාන තත්ත්වයක් පිළිබඳව සහ ඊට පසුව ඇතිවෙච්ච තත්ත්වයන් පිළිබඳව පැහැදිලි කර ගැනීම ලබා ගන්න. ස්වාමීන් වහන්සේ දැන් බොහෝ කාලයකට ඉස්සර කියන්නේ අවුරුදු 46ක් 47ක් විතර ඉස්සරදී එක්තරා යෝගියෙකුට හැකියාව තිබුණා ස්වාමීන් වහන්සේ දැන් ඔය පැහැදිලි කරපු ධාන தত্ত্বවලට ලේන් මාසින් ඉන්න ගුරුවරයෙක්ගේ උදව්වක් නැතුව කෙලින්ම යන්න පුළුවන්කමක් ලැබුණා මාස ගාණක් පුහුණු වෙලා කෙනා මේ 12න් පස්සේ ආහාර ගන්න නැතු ඒ විදිහට වික්ෂුන් වහන්සේ කෙනෙක් වශයෙන් මගේ ජීවත් වෙලා ඊට පස්සේ මාස දෙකක් තුනක් විතර ගියාට පස්සේ එක්කෝ දෙවෙනි ධානයට හරි තුන්වෙනි ධානයට හරි කෙලින්ම යන්න පුළුවන්කම ලැබුණා. ඒකේ තිබ්බ විශේෂත්වය තමයි ඒ අත්දැකීමේ හරියට අපි ලයිට් ස්විච් එකක් දානකොට වගේ අරක තුලට වැදගත්තාම සම්පූර්ණයෙන්ම එක්ස්පීරියන්ෂියල් ලෙවල් එක සම්පූර්ණයෙන්ම out of this world වගේ තත්ත්වයක් ඒ යෝගාවචරයට ඉතාමත් පැහැදිලිව අත්දකින්නට ලැබුණා. ඊට පස්සේ ඒකෙන් ඒක ටික දවස් ගාණක් ඒවා දිනු කරා ඊට පස්සේ ඒ යෝගාවචරයයින් එළියට ආවට පස්සේ ඒ යෝගාවචරයට ඇතුණා තවත් විශේෂ හැකියාවක් උදාහරණයක් දුන්නොත් දැන් ඒ යෝගාවචරය ඒ තත්වලට ගියත් ධර්ම ග්‍රන්ථ පරිශීලනය කිරීම තුළින් දැන් ධර්ම ග්‍රන්ථයක් ගත්තාම ඒ ග්‍රන්ථයේ මැදට මැද දිහා බලපුවාම ඒකේ තේරුම ගාථාවක් හරි මොකක් හරි එකක තේරුම 1000 ප්‍රමාණයක් වශයෙන් හරි නැත්නම් ඊටත් වඩා විශාල ප්‍රමාණයක් වශයෙන් සුළු මොහොතකින් තේරෙනවා තේරුම් යනවා ඒ පැතිවලින් ඒ වගේම ඒ යෝගාවචරයට පුළුවන් වුණා මැද දිහා බලනවා පිටුවේ පිටුව පෙරලනවා ඊළඟ පිටුව මැද දිහා බලන ඔහොම ඉතාමත් වේගයෙන් අර අර විශාල ප්‍රමාණයන් තේරුම් ගනිමි මේ පට පට පට ගාලා පෙල්ලලා ඒ පොත ඉවර කරනවා නමුත් ඒ වගේම විශාල අවබෝධයක් එනවා හැබැයි හැබැයි දැන් ස්වාමීන් වහන්සේ තේරුම් කරා වගේ ඒ යෝගාවචරයට කියන්නේ නැහැ ගුරුවරේ අවුරුදු 47කට ඉස්සෙල්ලා එතකොට ඒ යෝගාවචරයන්ට ඔය කියන ආශාව මේ හැකියාව තුළට සහ ඒ ඒ ලැබපු අත්දැකීම ගැන විශාල ආශාවක් ඇති වුණා. ඒතකොට කාලයක් යනකොට ඒක ඇති කරගන්නට බැරි වුණා. ඒතර මට ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් මේ ඊතා වටිනා සූත්‍රයක් ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ ඒ විස්තර කරන සූත්‍රයේ පසුව විස්තර කරන හැකියාවක්ද අර ධානයෙන් ඉවත් වෙලා ඒ යෝගාවචරය ඉල්ලන්නේ. ඒක පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නය තමයි මේ යෝගාවචරය ඊට පසුව තමයි කාලයක් ගියාට පස්සේ ගුරු ඇසුර ලැබමින් විපස්සනා පැත්ත වඩා දියුණු කරගන්න පුළුවන්. එහෙම වෙලා වර්තමානයේ මේ යෝගාවචරයට පුළුවන් වෙලා තියෙනවා අර වගේ වදින්න බෑ ඒ කියන්නේ ගැඹුරට ඒක යන්න නම් මාස ගානක් අර විදිහට ජීවත් වෙන්න බැරි සියලුම දේවල් වලින් අයින් වෙලා නමුත් ඒක තුළට වැදගත් නැතුව හොඳටම තේරෙන ඕනෑම අවස්ථාවකදී ගන්න පුළුවන් ප්‍රථම ධානයේ ලක්ෂණ ඒ කියන්නේ අරමුණ අඳුන ගන්නවා අරමුණ පිළිමදිනවා කියන එක තමයි ඉතාම සුළු පොඩි කෑලි වලින් දකින්න පුළුවන්. ඒ කරලා ඒක තුලින් දේවල් කරන්න පුළුවන්. උදාහරණයක් දුන්නොත් ඊයේ පෙරේදා තවත් වටිනා ගුරුවරයෙක් වන අශින් තේජනීය ස්වාමීන් වහන්සේ බුරුමේ අපූර්ව උදාහරණයක් දුන්න ප්‍රැක්ටිස් කරන්න කියලා යෝගාවචරයන්ට සංගීතය ඇහෙනවා නම් ඒ කියන්නේ ලස්සන සින්දුවක් ඇහෙනවා නම් ඔබ යගේ යෝගාවචනයට කිව්වේ ඔබ උත්සාහ කරන්න ඒ සංගීතයේ ඊටාම කුඩා කොටස් වලට කඩන්න පුළුවන් එතකොට ඒකත් එක්ක ගහගෙන යන ස්වභාවය නැති වෙනවා. මේ යෝගාවචරය ඒක උත්සාහ කළා ඒක යාට කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ එයා තවත් පැත්තකට ඒ හැකියාව යෙදුවා. ඒක තමයි බුදුහාමුදුර අපිට කියලා තියෙනනේ මේ දැසිකිලි කැසිකිලි කරනකොට සතිය පිහිටවන්න කියලා. එතකොට මල පහ කරනකොට අපි ගොඩක් වෙලාවට සතිය පිහිටෙව්වත් අර එන ගන්ධය කෙලි අකමැත්තක් ඇති වෙනවා. බොහෝ විට. මේ යෝගාවචරයට පුළුවන් වුණා ඒ ගන්ධය අරගෙන ඉතාලම කුඩා කොටස් වලට කඩලා ගන්ධයක් නැති කරා. ඒ කියන්නේ අර තාමත්ම යම්කිසි අවස්ථාවක් පහු වෙනකොට අර ඝන සංඥාව ඉවත් වෙලා කුඩා කොටස් වලට කැඩෙනකොට අර අර ස්වභාවය ඉවත් වෙනවා. ඒ කියන්නේ ගන්ධයක් කියන එක නැති වැඩක්. ඒ ඒ වගේ මේකට ඇලෙන්නේ නැහැ. ඒක පිටේ කොටස් දුර ගියොත් ඊට පස්සේ එකම දිගේ. එතකොට උපාදාන කරන්නේ නැති තත්වයකට පවා හිතපත් කරගන්න පුළුවන්. ඉතින් ස්වාමීන් වහන්සේ ඔය කරුණු දෙක ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීම පුළුවන් නම් ලොකු උදව්වක් වෙනවා ඒ යෝගාචරය. හොඳයි. ඇත්තටම දැන් අරුණ මහත්තයා කිව්වා වගේ කෙනෙක්ට ඉතින් දැන් වගේ හැකියාවන් තියෙන්න පුළුවන්. මොකද අපි මේ පළවෙනි ආත්මේ නෙමේ ගත කරන්නේ. ඉතින් අපි ඔක්කොමල වගේ අතීත කාලෙදී භාවනා කරලා තියෙන්න පුළුවන්. විවිධ භාවනා වඩලා තියෙන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් සමහර වෙලාවට නිතැතිම්ම එන්න ඉඩ තියෙනවා අපි තුලට. දැන් ඒකේ හරිම ඉතින් සරලම උදාහරණය තමයි අර බෝධිසත්වයන් වහන්සේ ඒ තමන් වහන්සේගේ පිය රජතුමාගේ වප්මගුල් දවසේදී ඒ වගේ ප්‍රථම ධානයට සම්බන්ධ මේ අවුරුදු 6 7 දී මේ වාසය කළා කියන කාරණාව. ඒක ප්‍රසිද්ධ කාරණාවක්. ඒ වගේ ඇතැම් පුද්ගලයින්ට ඒ තමන් වඩපු භාවනාවන් මතුවෙන්න පුළුවන්. ඒ අනුව ඒ සමාධි සත්‍යයන්ට හිතපත් වෙන්නත් පුළුවන්. ඒ වගේමයි මේ සමත භාවනාවේ තියෙන එක තවත් සුවිශේෂත්වයක් තමයි ඒවා තවදුරටත් එහාට ගියොත් ඒගොල්ලන්ට අර විනිවිද පෙනෙන ගතියක් ඈත තියෙන දේවල් ඇහෙන ගතියක් සමහරට අනුන්ගේ හිත පවා කියවන්න පුළුවන් ගතියක් ඕවත් ඉතින් ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි මට මතකයි ඔය නාවිනේ අරිදම්ම ස්වාමීන් වහන්සේට එහෙම පුදුමාකාර මතක ශක්තියක් තිබුණා. උන්වහන්සේත් ඔය වගේම පොතක් බලනකොට ඒක නිකන් අර ෆොටෝකෝපි මෙමරි එකක් වගේ තමයි. මේක පොත පෙරලනවා, ඒකේ තියෙන දේ බොහොම යහුසුලුව ධාරණය වෙනවා. ඊට පස්සේ ඊළඟ පිටුවට යනවා. ඒක බලන්න විතරයි තියෙන යහුසුලුව ධාරණය වෙනවා. හරිනේ අර ෆොටෝකෝපියක් ගැහුවා වගේ පුදුම මතක ශක්තියක්. ඒක තිබිච්ච අකුරක් ඉස්පිල්ලක් නැර ඒ පුදුම මතක ශක්තියක් ඒ පොතේ තිබිච්ච කරුණු වල තොරතුරු ටික ඔළුවට යන ගතියක් තියෙනවා. ඒක ඉතින් තවත් ස්වාමීන් වහන්සේලා කීප නමකගේ මම මේ අත්දැක්කා උන්වහන්සේ තවත් ඡානසය කෙනෙකුත් ඒ කියන්නේ කුසලතාවය මට පෙන්වලා තියුවා. මෙන්න මෙහෙමයි මේක බලනවා. හැබැයි අර සාමාන්‍යයෙන් අපි කරනවා වගේ ඒක අකුරක් ගානේ කියවලා ගිහිල්ලා පේලියක් ගානේ වචනයක් ගානේ කියවලා ගිහිල්ලා මතකෙට ධාරණය කරනවා කියන එක නෙමෙයි වෙන්නේ. එයා නිකන් පොත දිහා බලනවා, ඒ පිටුව දිහා බලනවා, බැලුවා, එතනින් ගා ෆොටෝ එකක් ගත්තා වගේ ඒක මෙමරි එකට යනවා. මතකයට යනවා. ඉතින් ඔය වගේ හැකියාවන් සමත යෝගාවචරයෙන් අතර තියෙන්න පුළුවන්. ඉතින් ඒක ඒක ටිකක් පොදු කාරණාවක් හැමෝටම නැහැ. ඉතින් ඇතම් මේ තැනත්තන්ට ඒ හැකියාව තියෙනවා. අර අරුණ මහත්තයා කිව්වා වගේ සමාජලාට ඒක කාලයක් යනකොට නැති වෙලත් යනවා. මොකද අපේ හිත තව තව වැඩි හිටි වෙන්න වෙන්න ඊට පස්සේ විවිධාකාර අනිකුත් බාහිර කටයුතු වල නියැලෙන්න නියැලෙන්න අපේ හිතේ අර තිබිච්ච ඒ පිරිසුදු ගතිය ටිකක් නැති වෙලා ඒක තව ටිකක් ගොරෝසු වෙලා ඒ වගේ තත්වයකටපත් වෙනවා. එතකොට අර පරණ පුංචි කාලේ තිබිච්ච කුසලතාවයන් අපිට අහිමි වෙනවා. දැන් හුඟක් වෙලාවට ඔය පෙර භවයන් ගැන කියන ළමයි එහෙම ඒගොල්ලන්ගේ පුංචි කාලේ තමයි ඒවා මතක තියෙන්නේ. ඒගොල්ලෝ ඒවා ප්‍රකාශ කරන්නේ. හැබැයි ඒගොල්ලෝ වැඩි හිටි වෙනකොට ඒවා ඔක්කොම නිකන් බොඳ වෙලා නැති වෙලා අමතක වෙලා යනවා. ඉතින් ඒ වගේම දෙයක් යෝගාවචරයෙන්ටත් වෙන්න පුළුවන්. භාවනා කරන ගත්තාම හොඳට අර පරණ පාරට වැටලා ටටක් ගාලා මේ ටික වැඩෙනවා අර කුසලතාවයන් පවා ඇති වෙනවා හැබැයි කාලයක් ගියාට පස්සේ ඒවා එහෙම නැති වෙලා යනවා ඊට පස්සේ අරුණ මහත්තයා අහපු ප්‍රශ්නය තමයි අර කොටස් වශයෙන් වෙන් කළා දැනගත්තාම වෙන් කරාම ඒකට තියෙන ඇල්ම නැති වෙනවා කියන එක ඒක සම්පූර්ණ ඇත්ත. ඒක තමයි අපි ඝන සංඥාව බිඳීමක් නැත්නම් ඝන විනිබ්බෝගය කියන එකෙන්දී කතා කරන්නේ. දැන් අපිට කෙනෙක් ගැන ආසාවක් ඇති වෙන්නේ එතන කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා. මේ කය කියන්නේ එයා තමයි කියලා ගැනීම තුල. එතන තියෙන තනිකරම ඝන සංඥාවක්. හැබැයි අපි එතන නුවණින් මෙතන තියෙන්නේ කොටස් 32ක්. කෙස් තියෙනවා, ලොම් තියෙනවා, මහර නහර තියෙනවා, ඇට ඇට මිදුළු වකුගඩු. ඒත් මේක විච්ඡේදනය කරලා කෑලි කෑලි වලට කඩලා බලනවා නම්, ඒතර තේරෙන දැන් මේකෙන් කොයිකද මම මේ මෙයා කියලා ගන්නෙ? මේ කොටස් ගොඩ කොහොමද මේ ගන්නෙ? කියලා එතකොට අන්න හිත ප්‍රශ්න කරනවා. අර ඝණය බිඳලා තියෙනවා. එතකොට අර ඒකට ඇලෙන්න තියෙන අවස්ථාව හුඟක් අඩුයි. ඒකට තණ්හාවෙන් රාගයෙන් බැස ගන්න තියෙන අවස්ථාව නැතිලා යනවා. ඉතින් එතකොට දැන් අසුබ භාවනාවේදී ওই தত্ত্বය තමයි අපි විශේෂයෙන්ම කරන්නේ. කැලේ ටික වෙන් වෙන් වශයෙන් අරගෙන ඒක එකක් ගානේ පිළිකුල් බව තේරුම් ගත්තාම එතකොට ඒක ඝණයකට අහු වෙන්න තියෙන තැන ඒකට බැඳෙන්න තියෙන අවස්ථාව රැවටෙන්න තියෙන අවස්ථාව සෑහෙන දුරට අඩු වෙනවා. ඊට පස්සේ තවත් කාරණාවක් කරුණ මහත්තයා කිව්වා හරි කමක් නැහැ මම හිතන්නේ අපි ඔව් පිළිකුල් විදිහටම බලලා ඒ කියන්නේ එක එක වෙන් කර කර එහෙම ලොජිකලි නැත්තම් හිත හිත කරන දෙයක් නෙවෙයි හරියට රත් කරපු බටර් ටිකක් අපාගෙන යනවා වගේ මොනවා හරි මාජරින් හරි බටර් හරි හිත යොමු කරනකොට මේකෙන් සින්දුව හරිම ෂෝක් සින්දුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එතන අසුචි වල ගඳ ඕන තැනකින් හිත යොමු කරලා බැසගත්ත හැකි බැසගෙන අර ලක්ෂණයටම ඒ කියන්නේ Taman ඇතුල් වෙන තැන ලක්ෂණයටම හිත යොමු කරලා ඒ ලක්ෂණිය අල්ලනවා. ඒ ලක්ෂණිය අනිත්‍ය වගේ වෙන් කරලා ගන්න හැකි. ඒ කරලා ඊට පස්සේ ඒ තුලට ඉඳා බහිනවා තවත් පොඩි පොඩි කොටස් වලට කඩන එතකොට අර ඝන සංඥාව එතන නැති වෙනවා. ඒක පිළිපු භාවනාවක ලක්ෂණයක් නෙමෙයි. නෑ. හ්ම් හ්ම්. ඒ ටෙක්නික් එක නෙමෙයි. හරි හරි. ඇත්ත. දැන් ඒ කියන්නේ දැන් දැන් ඔය පිළිකුල් භාවනාව අසුභ භාවනාව වඩන ක්‍රම ප්‍රධාන දෙකක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි එක එකක තියෙන පිළිකුල මතු කරගෙන ඒ හරහා දැනට හිතේ පහළ වෙලා තියෙන රාගය අයින් කරනවා කියන එක. අනිත් එක තමයි දැන් ඔය මනතුංග මහත්තයා මතක් කරපු මේක ඝණයක් කියලා ගන්න නැතුව මේක කෑලි ගොඩක එකතුවක් රාශියක් කියන මට්ටමේ ඉඳලා මේකේ කෙස් තියෙනවා ලොම් තියෙනවා ආහාර තියෙනවා මේ විදිහට අර කොටස් වශයෙන් දකින්න හැබැයි ඒකේ පිළිකුලට මූලිකත්වය දෙන්නේ නැතුව එතකොට අර පිහියක් යටට බහිනවා වගේ මේක විනිවිද යනවා මේක තැනක කොහෙවත් රැඳෙන්නේ ඒක තැනක බැහැ ගන්නෑ නිකන් විච්ඡේදනය වීමක් වෙලා යනවා ඝන විනිභෝගයක් වෙනවා ඒ නිසා දැන් ධාතු මනසිකාරයේදීත් ඔය தත්ත්වය තියෙන. ධාතු මනසිකාරයක් වඩද්දී අපිට පිළිකුලක් පහළ වෙන්නේ නැහැ. හැබැයි විශේෂයෙන්ම මේ එක එක ධාතුවක තියෙන ධාතු ලක්ෂණය විනිවිද දකින්න දකින්න. මෙතන තියෙන හුදු ධාතු ක්‍රියාකාරීත්වයක් බව තේරෙන්න තේරෙන්න. අනාත්ම සංඥාවක් කෙනෙක්ගේ තුල පහළ වෙන්න පහළ වෙන්න. එතකොට ඉතින් එතෙන්ට රාගයක් එන්න විදිහක්වත් ආත්ම සංඥාවක් එන්න විදිහක්වත් හැකියාවක් නැහැ. මොකද ඒ තරම් ගැඹුරකට මෙතන අනාත්ම සංඥාවක් වැඩලා තියෙනවා. නේද? ඔව් එතකොට ඒකම යොදන්න පුළුවන් උපාදාන කරන්නේ නැති තත්යකට ගන්න පුළුවන් මෙතනින්ම අනිවාර්යයෙන්ම. ඔව්. එතෙන්දී දැන් කාම සුකල්නික ඒ කියන්නේ සින්දුවක ඇති වෙන ආශාව හරි නැත්තම් අසුචි තුලින් නැති වෙන ගැටීම කියන මේ දෙපැත්තටම ඒක එක විදියටම යොදන්න පුළුවන්. රාග ද්වේෂ ඒ වගේ මේ නිසාම මෝහයත් එතන නැති වෙනවා. හරි. ඔව්. ඒක හරි. ඔව්. ඇත්තටම දැන් අර මේ නාගසමාල ස්වාමීන් වහන්සේ ගැනත් ඒ වගේම දෙයක්නේ කියන්නේ මේ උන්වහන්සේ අර පාරට ආවා පින්නපාතේ යන්න පින්නපාතේ යන අතරේ දැක්කා මේ එක්තරා තැනක මිනිස්සු රැස් වෙලා ඉන්නවා මේ මොකද්දෝ එකක් එතන සිද්ධ වෙනවා. උන්වහන්සේත් ඉතින් එතන දිහා බැලුවා. බලනකොට මෙන්න නාටිකාංගිනා නාටිකාංගනාවක් සමහරට ඉතින් අඩනඩුවතින් වෙන්නේ නැති එතන නටනවා. ඉතින් උන්වහන්සේට ඉතින් රාගයක් පහළනව වෙනකොට හිත විනිවිද ගියා. එතන පහළ වුණේ ආදීනව දැක්කේ. ආදීනව දැකලා මේ මිනිස්සු කොයිතරම්නම් මෙතනට රැවටිලා අපාගත වෙනවද කියන தත්වයකට රාගය උත්සන්න කරගෙන රාගෙන් දැවෙනවද කියන தත්වය ආදීනව පැත්ත තමයි උන්වහන්සේ ප්‍රකට කරගත්තේ. ඉතින් එතකොට උන්වහන්සේගේ හිත කැලසුන්ගෙන් නිදහස් වුණා කියලා කියනවා. ඒ නිසා විෂභාග අරමුණක් වුණත් අපි යෝනිසෝ මනසිකාරයෙන් බලනවා නම් අපේ පැත්තට හරව ගන්න යෝගාවචරයාගේ යහපතක් සලසන්න අවස්ථාවක් තියෙනවා. ඔව් ඔව් හොඳයි හොඳයි දරුවන් සන්නයි ඊළඟ දහම් ගැටළු යෝෂිට ඉදිරිපත් කරන්න පුළුවන් දරුවන් සන්නයි ගරු ස්වාමීන් වහන්සේ ඔව් ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න කීපයක්ම තියෙනවා මේ සමාධි භාවනා සම්බන්ධයෙන් ඔව් පළවෙනි එක ස්වාමීන් වහන්සේ දැන් දැන් ආනාපාන සතිය වඩනකොට ස්වාමීන් වහන්සේ කිව්වනේ අර ආලෝක සංඥාවල් ඇති වෙන්න පුළුවන් කියලා. ඔව්. දැන් ඒ ඒක එක පාට ආලෝක සංඥාවක් නැති වෙනවා ස්වාමීන් වහන්සේ. ඒකේ මොකක් හරි සම්බන්ධයක් තියනවාද? ඔව් තාම එක එක පාට එන්නේ හුඟක් වෙලාවට තාම අර ප්‍රබල සමාධියකට හිත ඇවිල්ලා නැහැ. විවිධ වර්ණ තමයි පේන්නේ. يعني අපි තුමු කොළ මම උදාහරණයක් වශයෙන් කියන්නේ කොළ පාට පේනවා, දම් පාට පේනවා, නිල් පාට පේනවා. ඔය විදිහට ඒක වෙනස් වෙනවා. හැබැයි කාලයක් ඕක තව තව සමාධිය පැත්ත දියුණු වෙනකොට ඕක ඕක හුඟක් වෙලාට එක්ක සුදු පාටට වගේ ඇවිල්ලා නතර වෙනවා. එතන දැන් අර හිතේ පවිත්‍ර බව නිරූපණය වෙනවා. ඒක හුඟක් වෙලාට තහවුරු වෙච්ච ගතියක්. ඊට පස්සේ ඉතින් ඒක වෙනස් වෙන්නේ නැහැ. වර්ණය හුඟක් වෙලාට වෙනස් වෙන්නේ නැහැ. සුදු පාටට වගේ තමයි නැත්නම් විනිවිද යන තත්වයක නිර්වර්ණ තත්වයක තමයි ඒක තියෙන්නේ. ඉතින් එතන එතනදී වඩා සුදුසුයි ඒක දිහා බලන්න. එහෙම නැත්නම් ඒකෙන් ප්‍රයෝජනෙ අරගෙන ගැඹුරු සමාධියකට යන්න. ඒ తත්වය හොඳයි. හැබැයි අර විවිධ වර්ණයන්ගෙන් තියෙන తත්වය තාම ඒක දිහා බලලා ඒකට යන්න තරම් සුදුසුසක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ මට ගොඩක් වෙලාවට පේන නිකන් ලාල් රස පාට ලාල් පාට සුදු පාට ගතිය පෙන්නලා තියෙනවා. මේ දැන් සමහර ලාට ස්වාමීන් වහන්සේ දැන් මේ භාවනාවක් කරන්නේ නැහැ. දැන් එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු කරනකොට දැන් අර අරමුණකට බැඳිලා නැත්තම් ඒ වෙලාවට තියෙනවා මේ ආලෝක සංඥාව. වෙන්න පුළුවන්. ඔව්. ඔව්. සුදු පාට පසුබිමක නම් ආලෝක සංඥාව වෙන්නේ නිකන් කළු පාටට වගේ. හැබැයි කළු පාට පසුබිමක් නම් S2 දෙකෙන් තියෙන්නේ ආලෝක සංඥාව වෙන්නේ සුදු පාටට වගේ. එහෙම ගතියකුත් දැනලා තියෙනවා. හැබැයි අර භාවනාවක් කරන්නේ නැහැ වෙලාවට. හරි. ඒක හරි. දැන් දැන් හුඟක් කාලාවට දැන් මුල් කාලේදී තමයි ඕක උපදව ගන්න අමාරුයි. ඊට පස්සේ උපදවගෙන ඒක බැලුවට පස්සේ ඒක අහිමි වෙනවා. තවත් කාලයක් යනකොට දැන් ඒක උපදව ගන්න පුළුවන් බැලුවොත් අහිමි වෙනවා. හැබැයි උපදව ගන්න පුළුවන් බැලුවත් යන්නේ නැහැ. දැන් ඉතින් ඒක බලාගෙන ඉන්නත් පුළුවන්. දැන් වාඩි වුණ ගමන් ඒක පහළ වෙනවා. ඔන්න ඒ වගේ අපි ඕකේ තියෙනවා නිකන් විපරිණාමයක්. හැබැයි ඊට පස්සේ නිකනුත් තියෙනවා. දැන් හිතන්න ඇවිදිනවා කියලා ඇවිදිනකොට නිකන් ඒක ඉස්සරහා තියෙනවා. ඒ වගේ ඒ කියන්නේ එක එක යෝගාවචරය මත ඒක වෙනස් වෙනවා. ඇතන් කෙනෙක්ගේ සමාධිය හරි ප්‍රබලයි. ඒ ආපු යම් යම් කුසලතා තියෙනවා ගෙන ආපු. ඒ නිසා ඒ වගේ අයට දැන් අර මුල් කාලේදී ඒක පොඩ්ඩක් මතු කරගන්න මහන්සි වුණාට මොකද මතු කරගත්තට පස්සේ එයාගේ එයාගේ හිත ඒක දිගට පවත්වගෙන යනවා. ඒක නිතතින් මෙයාගාව තියෙනවා. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා වෙනස් එක එකනා මත ඒක වෙනස් වෙනවා. අනිත් එක තමයි මේවා අත්‍යවශ්‍යත් නැහැ. දැන් මේක අහන ඇතම් කෙනෙක් හිතන්න පුළුවන් මට මේක ආවේ නැහනේ. මට මේ මොන පාටක්වත් පේනුන්නේ නැහැ. දැන් මම කොහොමද භාවනා කරන්නේ කියලා කෙනෙක්ගේ හිතේ මැසිවිල්ලක් නැගෙන්න පුළුවන්. මේක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි අපි මේ කතා කරන්නේ. ඒ නිසා විපස්සනාවකට විශේෂයෙන්ම මේ පහල කරගන්න ආලෝක වලින් ප්‍රයෝජනයක් නැහැ. අපි විපස්සනාවේදී මේවා නෙමෙයි අත්‍තරම විපස්සනා කරන්නේ. විපස්සනාවේදී විපස්සනාව සඳහා බඳුන් කරන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච ප්‍රකෘති අරමුණු තමයි අපි ඉස්සරහට ගන්නෙ. ඒ නිසා මේ අපි මේ කතා කරන්නේ තනික්‍රම සමත භාවනාවක්. ඒ නිසා කෙනෙක් හිතේ කනස්සල්ලක් පහල කරගන්න අවශ්‍ය නැහැ මේවා පහල උනේ නැහැ කියලා. ඔව් ඔව්. දැන් අන්තිම ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මේ අත කියම මම දැන් මේ විදර්ශනා පැත්තෙන් පුහුණු වෙන්න කලින් තිබුණු ස්වභාවයක් ස්වාමීන් වහන්සේ මේ සමාධි වලට නිකන් ඇලෙන ගතියක් තිබ්බා වගේ ස්වභාවයක්. වැඩිපුරම දැන් දැන් ওই මෛත්‍රී සහගත ස්වභාවය ස්වාමීන් වහන්සේ මට මනස් ඒ කියන්නේ මනුස්සයෙකුට කරනව නෙමෙයි ඒක මට ගස්කොල්ලන් දැක්කම ඇති වෙනවා. හරි. මේ දැන් දැන් වාහනයක යනවනම් ඈත ලොකු දවන්ත ගහක් තියෙනවනම් මට ඒ වෙලාවට ඒක හිතින් ඒ ගහ අල්ලන්නත් පුළුවන්. ඒ ගහ අල්ලනකොට දැනෙන ස්වභාවය දැනෙනවා මේ කියන්නේ වාහනේ හිටියා. සමහර ලාවට දැනෙනවා ඇඟත් ලොකුයි කියලා දැන්. ගස් වේලියක් තියෙනවා නම් එක අතින් අල්ලන්න පුළුවන් වගේ ගස් ටික ඔක්කොම. අර ඒ කියන්නේ එහෙම අය හිතේ කියන්නේ විශාල වීමක් වගේ ස්වභාවයක් අත්විඳලා තියෙනවා ස්වාමීන් වහන්සේ හැබැයි ඉතින් ඕකට ඇලෙනවා. හ්ම් අනිවාර්යයෙන්. දැන් මේ ගැටි ගොඩක් කටුයි ඒකට ඇලෙන්නේ දැන් හිතේ ස්වභාවය බලන්න හින්දා අර ඇලෙන ගැටි අඩුයි. මට හිතෙන එක අහන්න කියලා ස්වාමීන් වහන්සේ. ඔව්. හොඳයි. ඇත්තම දැන් ඒක තමයි අදත් අපි ටිකක් සාකච්ඡා කළේ. දැන් බුදුරජාණන් වහන්සේ කියලා දෙන ඒ ditta ධම්ම සුඛ විහාරාය සංවත්තති. මෙලෝ වශයෙන් පුදුමාකාර සුවයක් ආධ්‍යාත්මික සැනසීමක් ඇති කරගන්න පුළුවන් තත්වයක් <clears throat> මේ බඳු සමාධිවල තියෙනවා. ඉතින් ඒක පිළිගෙන තියෙනවා. ඒ නිසා කෙනෙක් මේවා පාවිච්චි කරන්න පුළුවන් අර ලෝකයේ තියෙන දුක් ගැහැට වලින් අයින් වෙලා චිත්ත පීඩාවන්ගෙන් අයින් වෙලා සහනශීලීව ගත කරන්න తాවකාලික සුවයක් අත්විඳින්න උපක්‍රමයක් වශයෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඉතින් වරදකුත් නැහැ. ඉතින් හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර සතිය අයින් වෙලා සමාධිය ඉස්සරහට එන එකේ තමයි මේ පොඩි ගැටලු සාගත බවක් තියෙන්නේ. අවදානමක් තියෙන්නේ. මොකද ඊට පස්සේ ආයෙ සතිය ඉස්සරහට ගන්න තව ටිකක් දඟලන්න වෙනවා. මොකද දැන් මේ මුලින් සතිය හදා ගන්නත් සෑහෙන මේ උත්සාහවන්ත වුණා. සතියට පස්සේ දැන් ඔන්න සමාධිය ආවා. සමාධිය ඇවිල්ලා ඔන්න ආයෙ සතිය යටපත් වෙනවා. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? සතියේ තරම් නෑ දැන්. අපි වෙන වෙන වෙන කටයුතු කරද්දිත් ඔන්න සතිය නෑ. හිත එහෙ යනවා මෙහෙ යනවා අර වික්ෂිප්ත බාක් එනවා. හැබැයි වාඩි වුණ ගමන් හිත සමාධියට යනවා. දැන් ඒ කියන්නේ අපි උවමනා කරන ඉන්ද්‍රිය ධර්මවන්ගේ එක්තරා අන්දමක සමவாயයක් නෑ. ඒ දෙල්ලෝ ඒගොල්ලෝ අතර හොඳ සමගාමීව කටයුතු කරන ඕනෝන්ට උපකාර කරන ගතිය වෙනුවට එක්කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා එයා තමයි ප්‍රමුඛත්වය අරන් තියෙන්නේ. සමාධි ප්‍රමුඛා සබ්බේ ධම්මා කියලාත් බුදුහාමුදුරෝ දේශනා කරනවා. කියන්නේ මේ ප්‍රමුඛත්වයේ ගැනීමේ හැකියාවක් සමාධියට තියෙනවා. ඉතින් එතකොට සමාධියටම ප්‍රමුඛත්වයේ ගන්න දීලා අපි ඒකට ආවඩන තත්යකට ආවහම සතිය දන්නේම නෑ යටපත් වෙනවා. අපි නිකන් අර එදා වගේම සමහරට අසතිමත්ව කාලය ගත කරනවා. හැබැයි වාඩි වුණාම ටංගාල හිත සමාධිය අස්සර රිංග ගන්නවා. ඉතින් මේක ටිකක් භයානක තත්ත්වයක්. මොකද මේකෙදී මේකෙදී සතිය අපිට අහිමි වීම නිසා හරියට නිකන් විසඤ්ඤ වුණා වගේ තත්ත්වයක් තියෙනවා. සමාධිය අස්සට ගියා මොනවා වුණාද දන්නෙත් නැහැ. අපි එතෙන් ඉන්නකොටන් වෙන ලෝකෙක හිටියා වගේ හිටියා. ඊට පස්සේ පැයකින් හමාරකින් ඔන්න එළියට ආවා මොනවා වුණාද කියන්න දන්නේ නැහැ. ඉතින් මේකේ ප්‍රයෝජනයක් නැහැ. ඒ කියන්නේ අර පොඩි එස්කේපිසම් එකක් තියෙන ලෝකෙන් ඉවත් වෙන්න මේක අපි පාවිච්චි කරා. ඒ මිසක් ප්‍රඥාව පැත්තෙන් කිසිම මේ වැඩක් නැහැ. ඉතින් එතකොට මේක හදන්න වෙනම උත්සාහ කරන්න වෙනවා. දැන් මේක ආයි අනිත් පැත්ත හරවන්න. ඒ කියන්නේ සමාධිය වෙනුවට ආයෙත් සතිය ඉස්සරහට ගන්න දැන් ඉතින් වෙනම උත්සාහයක් කරන්න වෙනවා. ඉතින් යාට විශේෂයෙන්ම ඇස්පියාගෙන කරන භාවනාව කාලෙකට නවත්තන්න වෙනවා. මොකද ඇස්පියා ගත්ත ගමන් ඔන්න හිත එනවා එතෙන්ට. ඒක වලක්ව ගන්න ඇස්පියාගෙන කරන භාවනාව කාලෙකට නතර කළා පුළුවන් තරම් සක්මන් භාවනාවක් එදිනදා කටයුතු වල සිහිය පැවැත්වීමක් වගේ අර පුංචි කලින් කරා වගේ පුළුවන් තරම් ආයේ සතියේට මුල් තැන දීලා සතිය හද හද ඉස්සරහට යන ගමනක් ඒව සමබර කරන තත්වයක් හදලා දෙන්න වෙනවා. මොකද සතියෙන් තමයි මේ මුළු පද්ධතියම මොනිටර් කරන්නේ. මුළු පද්ධතියම අර අඩුයි මේක වැඩි කියලා මුළු පද්ධතිය ගැනම මේ සමස්තයක් වශයෙන් දකින්න සතිය අත්‍යවශ්‍යයි. ඒ සතිය පැත්තට යනවා කියන්නේ අපිට පාඩුයි. ඉතින් ඒක එහෙමනම් නැවත හදලා ගන්න වෙනවා මේ වගේ தත්ත්වයකදී වෙනම උත්සාහයක් දරන්න වෙනවා ඒ தත්ත්වය නැවත ඇති කරගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේ වගේ தත්ත්ව ස්වාමීන් වහන්සේ දැන් මේ ජීවිතේ මම එච්චර භාවනා කරන කෙනෙක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඔව්. මේ කියන්නේ දැන් මේවා කලින් භවයන් වල අපි කරපු தත්ත්ව නිසා එහෙම මතුවෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම. ඔව්. කියන්නේ දැන් අපේ දැන් හිතන්න මොකක් හරි දෙයක් අපි හිතන්න ගත්තට පස්සේ ඒ ඔස්සේම අපේ හිත හිතන ගතිය තියෙනවා. ඒ පැත්තටම තමයි ඇලවෙන්නේ අපේ හිත. ඒ જાතියෙම සිතුවිලි තමයි පහළ වෙන්නේ. ඒක ඇවිල්ලා මේ හිතේ තියෙන එක චිත්ත නියාමයක්. දැන් ඒ වගේමයි අපි දැන් අතීත භවවල පුරුදු කරපු යම් යම් සමාධි තියෙනවා. පැය ගණන් ඒවැය කාලය ගත කරලා නැත්නම් අපි හිතමු මොකක් හරි දෙයකට ඔන්න බ්‍රහ්ම ලෝකවල හරි ඉඳලා. ඒ කරපු භවනා තියෙනවා. හැබැයි ඉතින් මනුස්ස ලෝකෙට ඇවිල්ලා වෙන වෙන දේවල් කරන්න ගිහිල්ලා ඔය ඔක්කොම නිකන් යටපත් වෙලා තිබුණේ. හැබැයි ඔන්න භාවනාවක් කරන්න ගියාට පස්සේ අර පරණ ට්‍රැක් එක ඔන්න ආයෙත් පටන් ගත්තා. ඒ පැත්තට ඔන්න හිත හැරුණා. දැන් ඉතින් ටංගාලා ඒ පැත්තටම යනවා. මොකද අර අරක ටිකක් නිකන් තනකොළ වැවිලා තිබුණේ ඒ පාරේ. දැන් අපි ටිකක් උදැල්ලකින් ඒක පිරිසුදු කරගත්තා පස්සේ ඔන්න මේ පරණ තිබිච්ච තාරපාර ඔන්න මතුවෙනවා. දැන් මේ මඩ වෙලා මේ කලින් තිබිච්ච පාර වැහිලා තිබුණේ දැන් අපි පොඩ්ඩක් සුද්ධ කරලා ගත්තට පස්සේ මෙන්න පරණ පාර මතුවෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි හිත ඇතුලෙත් සිද්ධ වෙන්නේ. ඔව්. බොහෝම පින් ස්වාමීන් වහන්සේ මම තේරුණා. හොඳයි හොඳයි. හොඳයි. ඉතින් තවම ගැටලුව හයක් ටික ඉදිරිපත් කරන්න පුළුවන්. දෙවන් සයිනේ ස්වාමීන් වහන්සේ. ඔව්. Um, සයමාස මට මේ පුහුණුව ගැන දැනගන්න ඕන මම කරගෙන යන um, මම සක්මන් භාවනාව කරනකොට මේ දැන් ඉස්සර වගේම දැන් කමටහන් වර්තා ලොකු සාහන්සට ඉතිපත් කරනින් මම බලනවා මොනවද කරන්නේ කියන්නේ කරගෙන යනකොට මෙනියව මතක් කරගෙන තමයි මම කරන් ගියා. ඉතින් ඒක සරිය මට කාලය එකක් වුණා මේ දැන් මට මේ කියන්නේ වාර්තා කියන්නේ මට හිතන්න බෑ කිය කරන එක ගැන. ඒ කියන්නේ මේ වෙන දේ ගැන මොනාවත් වර කියන්නේ මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා වෙන්න බැරි විදිහක් වුණා. ඒ කියන්නේ සක්මන් කරන් යනවා මේක වෙනවා ඒක අඩු ගානේ මට කියන්න බෑ දැන් කියනකොට කියන වචන දාලා කියන එක ඒ කියන්නේ වැරදීමක්ද එකක්වත් නෙමෙයි. ඒ කියන්නේ හරියට අර නිකන් උත්තර දෙන්න බෑ ඒකට මට ඒ තැන ගැන. එහෙම වුණාද? එහෙම වෙලා දැන් මම මම මම එකපාරම මම කරගෙන හිටපු එකේ ඉඳලා පැය භාගයක් වගේ ගියාට පස්සේ තමයි වුනේ පැයක් විතර තමයි සක්මන් කළේ. එතකොටම මට පිටිපස්ස හැදලා මම මොනවද කළේ කියන එකවත් අහන්න බෑ. කුත් සිතවිල්ලක් එන්නේ. එතකොටම නිකම්ම මට තියෙන්නම මම මට කියන්නත් බෑ තැනකින් කියන මොකක්ද කියන එක. හරි. ඒ තැන තමයි හිටියේ. හරි. ඉතින් ඊට පස්සේ දැන් මට දැන් ඊට පස්සේ මම දැන් මම එහෙමම පහුවෙලක් දැන් වැඩ කරන්න ගත්තාම වෙනද මම දැන් සතියමත් වෙනකොට දැන් ස්පර්ශය හරහා එදිනදා සතිමත් වෙනකොට ස්පර්ශය සතිමත් වෙනවා මෙන්න මේවා දිනවනේ. ඊපස්සේ මට එකපාරම එනවා මම ඒක සතිමත්. ඒ කියන්නේ සිතුවිල්ලත් එහෙම දැන් ඒ කියන්නේ සිතුවිල්ලත් එක සිතුවිල්ලක්. මම මෙච්චරilla මෙන්න විහිළු කතා ලියලා තියෙනවා කියලා. ඒ කියන්නේ මේ කියන්නේ මේ මේ බොරුනේ මං කියන ඒවා. ඒ කියන්නේ මට කියන්න බෑ විස්තර කරන්න බෑ ඒවා කියන ඒවා. දැන් මම ඊට පස්සේ මට දැන් හරි අපහැදලි මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් මට ඒකෙන් ක්‍රියාවල් කියන්න බෑ. මොකද වෙන්නේ ඒව වෙනස් වෙන් කරන්න බෑ වෙනවා වෙලා. හරි. හරි. මම තියනවා අනිත් එක සමත් දැන් හිතමුකෝ මම දැන් කමටහන් වල තමයි ලියන්න මම අදත් හැදුවා මට ලියන්න හදනකොට මේ අස්වාභාවික එකක් ලියන්න හදනවා වගේ. හ්ම් හ්ම්. මේ දැන් කටින් හිර වෙලා බඩින් හිර වෙනවා. දැන් මම කියන්න ගත්තොත් එහෙම හිර අර හොඳටම මේ මේ තන ප්‍රකට වෙලා තියෙන්නේ. හරි. ඒක හරි. ඔය කියන කතාව සම්පූර්ණ ඇත්ත. ඒ කියන්නේ දැන් ඔය වගේ තැනකදී ආයි හැරිලා බලන්න යන්න එපා. ඒක අපිට හානි කරයි. දැන් අපි හැරිලා බලන්නම් ආයි කෙනෙක් හදලා හැරිලා බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ දැන් හිතන්න සක්මන යනවා, නිකන් ඉබේ යනවා. ඊට පස්සේ අපි ඒක නිකන් පැත්තකින් ඉඳන් වගේ බලනවා. මේ මුළු පද්ධතිය ගැන යම්සි නිකන් සාමාන්‍ය සරල නිදැල්ලේ යන වැටහීමක් තියෙනවා. දැන් අපි ඕන්ට වඩා ආයි පටිතද කරගෙන මේක මොකද්ද මේක මොකද්ද දැන් මොකද්ද දැන් මේ වාර්තා එලියන්නේ මොකද්ද? ඉතින් ඒක එතකොට අර මම මේක ඉස්සරහට එනවා. ඒක අර අපි හදාගෙන යන නික්ලේශී මනසට හානි කරයි. ඒ වගේමයි දැන් හිතේ ඔව් හිතේ දැන් මේවා රෙජිස්ටර් වෙන්නේ නැහැ. දැන් ඉස්සෙල්ලා නම් මේ ඔව් හිත හිත දැන් මේවා අතහැරිමින් යනවා මිසක් හිත කැමැති හුදේකලාවේ ඉන්නේ. හිත කැමති නෑ දැන් අරමුණු අස්සට ගන්න. දැන් මෙයා මෙතෙක් දැන් එයා තේරුම් අරගත්තා. මෙතෙක් මම මේ ඔක්කොම නිකන් වන කරගෙන ඉඳලා තියෙන්නේ. ඔක්කොම නිකන් මේ ගාගෙන ඉඳලා තියෙන්නේ. දැන් තමයි මට මේ පිරිසුදු බව ලැබුණේ. දැන් එයා ඒක භුක්ති විඳිනවා. එයා අර වටපිට තියෙන කුණු රොඩු ටික ඇතුළට ගන්න කිසිම කැමැත්තක් දැන් නෑ. ඒසස් අනිත් එක්ක දැන් මෙයා මකුයිකුත් වෙලා මට දැන් මම මාස කීපකට කලින් මට හොඳට සිතුවිලි පැහැදිලිව වුණා. දැන් දැන් මේ දැන් දවස් දෙකක ඉඳන් අර කියන මට වචනින් කියන්න බැරි තැන එක උඩට තියෙන්නේ උඩ තියෙන්නේ ඒකෙන් සිතුවිලි කියන ඒවා නිකන් අර ඈතින් ඉඳන් විස්තරයක් තියෙනවා. එතකොට ඒ සිතුවිල්ල මට ලාභට ඇහෙන්නේ. හරි. මොකක් හරි වැඩක් කරන්න කිව්ව ප්‍රශ්න ඒ ඔක්කොම ඊළඟ ස්ථරයෙන් යට තියෙන නිකන් නිය මට ඉන්න බෑ ළඟට මම ඈත ඉඳන් කියන්න. ඒ වගේ ඒ වගේ ඒ වගේ තමයි වෙලා තියෙන්නේ. දැන් මට වෙලාවට සමහරවිට එහෙමම ගිහිල්ලා දැන් මම කාර මේක කිව්වොත් හරියට ඔක්කොටම උත්තර දන්න කෙනෙක් තැනක් තියෙනවා. ඒ තැන උත්තර දෙන්නේ නැහැ. හරි. ගැටලුවක් නැහැ. යන විදිය හොඳයි. ඒ කියන්නේ ඉතින් මේ පොඩ්ඩක් ඔය தත්ත්වය ප්‍රගුණ කරන්න. ඒ කියන්නේ දැන් හොඳට හිත හිත හිතට ඔය தත්ත්වය තහවුරු වෙන්න අවස්ථාව දෙන්න. ඒ කියන්නේ අපි ඕකත් එක්ක නිකන් සටන් කරන්න ගියොත් ඒක වැරදි. ඒක නෙමෙයි වෙන්න තියෙන්නේ. ඕක හොම හොඳට හිත දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අපි හිතමු ටිකක් අපිරිසුදු වතුරක හිටියා ඉබ්බෙක්. ඉබි පැටියෙක් කියලා හිතන්නකෝ. හැබැයි මේ වතුරත් අපිරිසුදුයි ටිකක් කාණුවක් වගේ එහෙම තමයි තැනක තමයි මෙයා ඉපදුනේ. හැබැයි මෙයාට පස්සේ ඔන්න එක දවසක් නිකන් අහම්බෙන් වගේ ගොඩට ආවා. ඉතින් ගොඩට ආවම හොඳට හුස්ම ගන්නත් පුළුවන් මල් මල් පිපිලා තියෙනවා හරි සුවඳයි. ඉතින් දැන් මේ බැලුවාම මේ මෙතෙක් කාලයක් ඉඳලා තියෙන්නේ මඩක අපිරිසුදු තැනක. දැන් තමයි ඔන්න එළියට ආවේ. දැන් එතකොට දැන් එයා ආයිත් ඩංගාලා අර වතුරට පයින්න ගියොත් අර අර තන තියෙන ඒ අතහස භාවයේ අර තන තියෙන සුවය මේකේ තියෙන වටිනකම යාට තේරෙන්නේ නැහනේ. ඒ නිසා එතෙන්දී ආව පොඩ්ඩක් අර අලුත් පරිසරයට හුරු කරන්න ඕනේ. අන්න වගේ තමයි අපේ හිතත් දැන් මේ නිකලස් බවක් උපාදාන නොකරන තත්වයක් අනිශ්චිත බවක් හඳුනාගත්තට පස්සේ අපි ටිකක් ඒක ඒක තුල හුරු කරන්න ඕනේ. ඒකයි බුදුහාඳුර කියන්නේ අනිශ්චිතෝච විහෙරති. එයා වාසය කරන්න ඕනේ. අනිශ්චිතව එයා දැන් වාසය කරන්නේ. නතකින්චි ලෝකේ උපාදිත. මේ ලෝකේ කිසිවක් උපාදාන නොකර අනිශ්චිතව වාසය කරන දැන් අපේ හිතේ පුරුදු කිරීමක් අපි අපේ පැත්තෙන් අපි කරනවා. ඉතින් එතකොට දැන් කාලයක් යනකොට එයාට ඉතින් ගොඩත් එකයි මඩත් එකයි වගේ පැත්තකටපත් වෙන්න පුළුවන්. දැන් මෙයා මේකෙන් හොඳ පෝෂණයක් ලැබුවා. යථා ස්වභාවයක් තේරුම් ගත්තා, නුවණක් උපදව ගත්තා. ඊට පස්සේ දැන් ආයෙත් මඩගොඩට ගිහිල්ලා ඉතින් ඕන්නම් පොඩ්ඩක් ඉන්නත් පුළුවන්. අන්න වගේ දැන් දැන් ඉන්නේ ටිකක් අර සංක්‍රාන්ති අවධියක ට්‍රාන්සිෂන් එකක. ඒ නිසා පොඩ්ඩක් දැන් හැදෙන දෙයට ඉඩ දෙන්න. පොඩ්ඩක් හිතට නිස්කලංකව විවේකව විවේකයට මුල් තැන දීලා විතර්ක කරන්නේ නැතුව ප්‍රපංච කරන්නේ නැතුව හිතට විවේකයෙන් ඉන්න දෙන්න ටිකක් තව. ඒසර අනිත් එක මට මට දැන් අනිත් ඒ දසක් මේ පරියන්ක බාහිර ඉඳගත්තම මම දැන් ලියනවා සිත් වෙන්නේ මට දැන් හුස්ම ගන්නවා කියන එක දන්නේ නැහැ මම. මට දැන් කියන්නේ එහෙම එකක් මට ලියන්න දැන් අර පුරුද්දට ලියන්නට මට එකපාරම ගන්න මේව බොරුනේ. මේව මේව මේවද කියන්නේ. මේක නැති දෙයක් නෙලියන්නේ කියලා මම හිතන්නේ. වෙන්න පුළුවන්. දැන් හිතන්න දැන් ඉස්සර අපි හිතමු කාට හරි ලියුමක් ලියද්දී පිටු හතරක් විතර ලිව්වා. දැන් ඉතින් සමහරට එක ඡේදෙන් වැඩේ ඉවර වෙන්න පුළුවන්. එහෙම සර් කියන්නේ දෙයක් නැහැ නේද? ඒක තමයි. ඔව් ඉතින් ඔක්කොම ප්‍රපංච තමයි. මෙතෙක් කාලයක් මෙතෙක් කාලයක් අපි හොඟක් කරලා තියෙන ප්‍රපංච. දැන් එතකොට පස්සේ ඉතින් ඔය ප්‍රපංච ටික නතර වුණාම අන්තිමට ඉතින් ගන්න දෙයක් නැහැ. අර ඉඳලා තියෙන්නෙම නිකන් මේ මේ මවාපෑම් ගොඩක තමයි ඉඳලා තියෙන්නේ. ඒ සසර වෙන දේ වෙනවා. ඉතින් මට ඒක මට කොහොමද අදාළ නැහැ. මොකද මේ දැන් හිතන්න ඉස්සර නම් මට දැන් මම ඔබාසේ ප්‍රශ්න අහද්දි මේ කය මෙහෙම මට දැන් එහෙමත් හිතන්න බෑ. ඒක බෙහෙසක්. මට දැන් මොකුත් ඕනේ නැහැ. අතර එහෙම වෙනවා. දැන් පරයන්ක භාවනාව මේ විදිහට කරන් යන්නන්නේ සසර. පරයන්ක භාවනාව කියලා කියනවට වඩා හිතට විවේකයෙන් ඉන්න දෙන්න කොයි වෙලාවෙත් කොයි ඉරියව්වෙත්. ඒ කියන්නේ දැන් අමුතුවෙන් මේ එරමිනිය ගොතාගෙන හිත හිර කරගෙන කොහොමවත් කරන්න එපා. එහෙම නෙමෙයි. හොඳට සැහැල්ලුවෙන් පුටුවක් පුටුවක් උඩ වාඩි වෙලා නිකන් මේ ඈත දිහා බලන් ඉන්න හිත කොහෙවත් රඳවන්නේ නැතුව, හිත කොහෙවත් පිහිටවන්නේ නැතිව, හිතට අරමුණක් දෙන්නේ නැතුව, හිතට සැහැල්ලුවෙන් ඉන්න දෙන්න, විවේකයෙන් ඉන්න දෙන්න. එයා ඒ ට්‍රැක් එක එයා හඳුන ගනීවි. ආයි අපිට බර කළා හිර කළා නිකන් පුහුණු නොකලත් එයා එයා දන්නවා මෙන්න මේක තමයි දැන් වෙන්න ඕනේ කියලා එයා දැනගනීවි. සිතුවිලි මට දැකලා තියෙන අර ලාවට නේද ඈතින් ඇහෙන්නේ මට ඊට ලාවට අනිත් අර ඒක හිරද වෙලාවක් දැනෙන. ඒ කියන්නේ අර එන්න බෑ දැන් ඈත කරලා තියෙන්නේ. ඒක නිකන් අර අව ටිකක් පීඩාවකින් ඉන්නවද මේ සමහර වෙලාවට දැනෙනවා මේක බර බර කියන්නේ අර මේ කියන තැන ගොඩාක් ඉහළට ආවම. එතකොට මේ එතකොට අර සිතුවිලි යනවා ඒව එනවා යනවා මොකුත් කරන්නේ අනිත් එක මෙනි කරන්නේ නෑ නෑ එහෙම වකත් එපා එහෙම වකත් කරන්න ඕනේ නැහැ එන යන දිහා බලන්න අවශ්‍ය නම් ඒගොල්ලන්ට යන්න දෙන්න. ගියාට පස්සේ හිතුවිලි වලින් තොර තත්වයක් එමිනේ. අන්න අන්න තේනවනේ නේද? සිතුවිලි එකක්වත් නැහැ. හැබැයි හොඳ දැනුවත් බවක් තියෙනවා. නිකම් ප්‍රසන්න, සැහැල්ලු, નિરાයාසයෙන් තියෙන දැනුවත් බවක් තියෙනවා. ඔන්න ඔය નિરાයාස දැනුවත් බව තුල ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඊසඳ අර කියන්නේ මේ තිරයක් වගේ තියෙන. ඒක දැන් මේ මේකත් වෙනවා. ඒක ගැන දැනුවත්. හරි. අනේ මේ හරි. එහෙමයි සාරා. ඔව්. මම මේ විදිහට පුහුණු වෙලා දැන් අමාරුට හොඳයි. හොඳයි. හොඳයි. ඔව් සිවන්ත මහත්තයා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඔව්. අවසර ස්වාමීන් වහන්සේ. ඔව්. ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනාවක මට මතකයි මේ සම්මත මේ ධානය වයිත මේ සමතය හරහා විදර්ශනාව හරහා යන්න පුළුවන් කියලා. එතකොට සමත ධානය විදර්ශනාව හරහා යන ධානය අතර වෙනසක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් වෙනසක් තියෙනවා. ඒකේ ඒක ඒක මොන වාග්යද කියලා දැනගන්න වාසිය ඉතන හරි. හොඳයි. හොඳයි. අපි ඉදිරියේදී කතා කරමු මේ විපස්සනා ධ්‍යාන ගැන ඇතරම ඕනනම් මේ මේ සමාධි භාවනා සූත්‍රයටම පොඩ්ඩක් ඈඳලා කතා කරන්නත් පුළුවන්. අපිට හම් වෙනවා අන්තිම හරියේදී ඔය මොකක්ද ඒකට කියන්නේ මේ ආසවක්ඛයාය සංවත්තති කියන කොටසට අපිට විපස්සනාව සම්බන්ධ කරගන්න පුළුවන්. එතෙන්දී අපි ටිකක් සාකච්ඡා කරමු විපස්සනා ධ්‍යාන සම්බන්ධයෙන්. ඉතින් අද අද අපි විශේෂයෙන්ම කතා කළේ මේ සමත ධ්‍යාන සම්බන්ධයෙන් දැන් සමත ධ්‍යාන ගැන කතා කරද්දිත් අපි මතක් කරගත්ත ධ්‍යානාංග පහක්. විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියලා. එතකොට දැන් විපස්සනාවක් වඩන අවස්ථාවකදීත් ඔය ධ්‍යානාංග පහ තියෙනවා. දැන් හිතන්න අපි ධාතු මනසිකාරයක් වඩනවා. කයේ මතුවලා තියෙනවා කම්පනයක්. එතකොට මේ කම්පන මතුවෙන වතුවෙන වාරයක් ගානේ අපි එතනට එතනට හිත යොදනවා. විතක්කේ ක්‍රියාත්මක වෙනවා. ඒ කම්පනයක් ගානේ අපි අධ්‍යයනය කරනවා. ਵਿਚාරය එතන ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක හොඳින් හොඳට සිද්ධ වෙනවා නම්, નિરાයාසයෙන් වගේ සිද්ධ වෙනවා නම් දැන් ඉතින් වැඩි දඟලන්න දෙයක් නැහැ. ප්‍රීතියක් පහළ වෙනවා. ප්‍රමෝදයක් පහළ වෙනවා. මොකද අපි මෙච්චර කාලයක් උත්සාහ කරේ මේක ඇති කරගන්න. දැන් ඉතින් හිත හොඳට ඒ තුල යෙදෙනවා. ඒ නිසා අන්න දැන් වෙහෙසක් නැහැ. නීවරණ අයින් වෙලා තියෙනවා. එතකොට ප්‍රීතියක් තියෙනවා. ප්‍රමෝදයක් තියෙනවා. සැහැල්ලුවක් තියෙනවා. කාය සැහැල් වෙලා තියෙනවා. හිත සැහැල් වෙලා තියෙනවා. ඒ මතුවෙන මතුවෙන කම්පන ස්වභාවයේ හිත එකඟ වෙලා තියෙනවා. එතකොට ප්‍රීති සුඛ ඒකාග්‍රතා විතක්ක ਵਿਚාර මේ ධානාංග පහ තියෙනවා. ඒ නිසා ඔය මහා සිසයඩෝ ස්වාමින් වහන්සේ ළඟට සයඩෝ වූ පඬිත ස්වාමින් වහන්සේ ඒ උන්වහන්සේලා කියනවා මේ නිවරදිව විපස්සනාවක් වඩන යෝගාවචරයෙක් මතුවෙන මතුවෙන ඒ පච්චුප්පන්න අරමුණේ හිත නැවත නැවත පවත්වන්න පවත්වන්න ඒ අරමුණ හොඳට නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න එයාගේ මෙන්න මේ ධානාංග පහ ක්‍රියාත්මක වෙනවා මෙන්න මේක විපස්සනාවේ ප්‍රථම ධානය වශයෙන් හඳුන්වනවා. අපි අපි තව ටිකක් එහා තියෙන ධානත් ඒ උන්වහන්සේලා දෙන අර්ථකතනත් එක්ක ටිකක් ඉස්සරහට කතා කරමු. ඉතින් ඒ වගේ විපස්සනා පැත්තනොත් මූලික ඔය ප්‍රථම ධාන, ဒုတိ ය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන ලක්ෂණ පෙන්눔 කරලා දෙනවා. පස්සේ ඉතින් විපස්සනාවටම ආවේනික වෙනම සමාධි හම්බ වෙනවා. හිතන්න අනිමිත් සමාධි, ශුන්්‍යත සමාධි, අපනිත සමාධි ඔය වගේ ඉතින් වෙනම සමාධි පැත්තක් විපස්සනා පැත්තෙන් කතා කරනවා ඒවා සමතේදී හම් වෙන්නේ නැති දේවල්. එහෙම කියන්න බෑ. මොකද මේකේ තනිකරම ප්‍රඥාවයි සතියයි ඉස්සරහින් ඉන්නේ. දැන් සමත සමාධියක තියෙන ප්‍රශ්නේ තමයි එතෙන්දී ප්‍රඥාවට සතියට වඩා සමාධිය උත්සන්න වෙනවා. නමුත් විපස්සනාවේදී එහෙම නෙමෙයි. හොඳට මේ අරමුණ දන්නවා. සම්පජඤ්ඤේ හොඳටම තියෙනවා. ඉතින් එතකොට මේකෙදී අර ධානයක් අස්සට ගිහිල්ලා ලොක් වෙන්න තියෙන ගතිය, ඒක තුල ගිහිල්ලා දොර වහ ගන්න පුළුවන් ගතිය එහෙම එකක් නැහැ. ඔව්. අර ප්‍රාදී ස්වාමීන් වහන්සේ හොඳයි. හොඳයි. හොඳයි. ඊළඟට හාම් ගැටලුව ශ්‍රී ලාල්ටි දෙපත් ආදරවත් සකසන් සර්. ඔව්. ඔව් ඇහෙනවා. සයනස අදහසක් වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න ඉන්නේ කවුරුත් උසරදී කියනවා. අර මේ ආලෝක සංඥා ගැන අර සිද්ධ කියන එකේ මම කියවපු පොතක තායි ෆොරස්ට් මෙඩිටේෂන්ස් එක මතක තායි මේ අර අජාන්චාහාමුදුරන්ට කලින් ඉතුරු ගුරු ස්වාමීන් වහන්සේ නමක් තමයි මට පතක හැටියට අදහස උන්වහන්සේ දේශනාව ජීවේ මටපත් හැකියාව කියන්නේ ඒ උන්වහන්සේ භාවනා කරගෙන ඉන්න ගමන් මට සක්මනද කියලා මතකත් නෑ එකපාරට සිතේ ප්‍රභාෂණ ගායක් ඇති වුණා කිව්වා හරි නිකන් විශාල අල්ප සංඥාවක් වගේ ඉතින් උන්වහන්සේ එකපාරට ඒක ඒ සක්පා මාර්ගයට කොහරි ඒක ඒක අපිට නැතුණා කොහොම මොකද්ද මේ උනේ කියලා වගේ ඊට පස්සේ උන්වහන්සේගේ කල්පනා කර කර දැන් මේක ඉස්සා ගන්න බෑ මේක මොකද්ද මේ තියෙන්නේ කියලා පස්සේ දැන් මේක උන්වහන්සේ අර කියන විදිහට තේරෙන උන්වහන්සේට හිතුනේ මේක මේ හරිහත් ඵලය හරි ඵල සමාපatti හරි වගේ එකක් කියලා. පස්සේ උන්වහන්සේ කල්පනා කරා මේ මේ සිතින් මේ ප්‍රබල මේ ප්‍රබල ඒ කියන්නේ මේ සංඥාව මේක වෙන මොකක්ද කියලා කල්පනා කර කර ඉන්නකොට මේක ගැලවෙන්නත් බැරිලු ඊට පස්සේ උන්වහන්සේ කියන්නේ කාටවත් නොකිය ඒවල බලන ගුරු ස්වාමීන් වහන්සේ අපාත් වෙලා ඒකවල ගුරු ස්වාමීන් වහන්සේ කියනනම් මේක මට අනිවාර්යයෙන්ම උත්තරේ වාදන් තිබ්බත් මොකද්ද මේ தත්ත්වය කියලා පස්සේ උන්වහන්සේ කරේ කාටත් නොගියා ඒ කැලෙන් ගිහිල්ලා වෙනත් කැලෙක තනියම ඉඳගෙන භාවනා කර බැලුවේ කල්පනා කර බැලුවොත් මේ මොකද්ද මේ කියලා උනේ මේ මේ මේ හිතේ තියෙන ප්‍රබාෂක භාවය මේ සංඥා මොකද්ද පස්සේ උන්වහන්සේ කියලා මාසවල පස්සේ වාගත්තා කියලා මට තේරුණාලු මේක හරියට අර පෙට්‍රෝමැක්ස් එක එකල්ලි කියලා ආපු ගහදාරේ ප්‍රංශ කියන්නේ පෙට්‍රෝමැක්ස් එකේ තියෙන ෆිලමන්ට් එක වගේ කියලා. මේ ෆිලමන්ට් එක තියෙන හොඳ තමයි මේක මේ ප්‍රභාෂක භාවයේ තියෙන. උන්වහන්සේ කියන මේ මේ ෆිලමන්ට් එක තමයි මේ තමයි අවිද්‍යාව කියලා. ඒකට මේ මේ අවිද්‍යාව අවිද්‍යාවේ කියන මූලික මට්ටම මේ මේ මම අහුවෙන්නේ නැති මූලිකම මට්ටම තමයි මේ කියලා. එතන මෙතන තමයි මේ අවිද්‍යාව නිසා තමයි මේ හේතුව මේක උනේ කියලා පස්සේ මම තේරුම් ගත්තා කියලා උනාසේ ඇවිල්ලා කිව්වා. ඉතින් මට මේක හිතවත් කරගන්න මේ අපි ප්‍රස්තඥා මට මට හිතුණා නිකන් මේ දේශ අපිත්‍ය වර්ෂාවට ඉතින් මේ සමහරලාට මේ මේකට මේ උන්වහන්සේ පෙන්වා දීපිට මේකට මූලික හේතුව කියන්නේ මේ අවිද්‍යාවද කියලා ඒක තමයි මගේ නිකන් මට එක්ක නිකන් ප්‍රශ්නේ වගේ. උපාසකයා අදහසක් විමසන්න කියලා. හොඳයි. ඇත්තටම මේ දැන් හුඟක් වෙලාවට අපි එක පාටම අපි භවනා කර කර ඉන්නකොට ඔය වගේ ආලෝකයක් පහළ වුණා නම් අනිවාර්යයෙන්ම අපිට ඒකට ඒක ලොකු දෙයක් බවට පත් වෙනවා. ඒක සමාලාවට ධානයක් කියලා හිතනවා. එහෙම නැත්නම් ඒක මාර්ගඵලයක් කියලා හිතනවා. ඒ වගේ මුලා එමට සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ගුරු ඇසුරේ භාවනාවක් කරන එක වටිනවා. මොකද මේ වගේ අර අපි කලින් අත්විඳ නැති ප්‍රබල අත්දැකීමක් ලැබුව ගමන් ඉතින් අපි සමහරට ඒ බලාපොරොත්තු වෙච්ච තත්ත්වයක් තමයි මේ ලැබුණේ කියලා අපි ඒක අදි탁සේරුවකට ලක් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා ආලෝකයක් පහළ වෙච්ච ගමන් මේක මේ මාර්ගඵලයක් කියලා මේ අර්ථ දක්වන தත්ත්වය ටිකක් ඉතින් භයානකයි. ඒක කියන්නේ එහෙම නෙමෙයි වෙන්න තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් විපස්සනා උපක්ලේශ වශයෙන් එහෙම කතා කරද්දිත් මේ ඕභාස කියන එක උපක්ලේශයක් වශයෙන් පෙන්වලා දීලා තියෙනවා. ඉතින් මේ එකකවත් අපි ඒකට මුල් තැන දීලා ඒක තමයි මේ ධානය කියලා ඒක තමයි මේ මාර්ගඵලය කියලා ගත්තොත් එතන මුලාවීමක් තියෙනවා. මොකද අපිට ඒක හරි ලොකු දෙයක් හැබැයි. මොකද සෑහෙන කාලයක් තිස්සේ මහන්සි වුණා විතර්කත් එක්ක ජීවත් උනේ, ප්‍රපංච එක්ක ජීවත් උනේ, නීවරණ එක්ක ජීවත් උනේ. දැන් ඒවා ටික ඔක්කොම අයින් වුණා. දැන් එක පාට ඔන්න ප්‍රබල ආලෝකයක් පහළ වුණා. ඒ ආලෝකයෙන් පස්සේ දවස් ගාණක් යනකම් මොකක්වත් ක්ලේශයක්වත් නැහැ. ඉතින් හිතනවා දැන් තමයි දැන් නම් එහෙනම් මාර්ගඵල අවබෝධ වුණා කියලා. ඉතින් වගේ අර මුලා වෙන්න තියෙන එක අවස්ථාවක් තමයි ඕක. හැබැයි ඉතින් කාලයක් යනකොට යාට තේරෙන්න පුළුවන් නෑ මේක නිකම් මේ ආලෝකයක් මේක අර සමාධිය වර්ධනය වුණා බවට සංඥාවක් මේකත් පාදක කරගෙන ඕන්නම් මට තව ඉස්සරහට සමාධියෙන්මත් ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ඉතින් හිතේ යම් පමණක සමාධියක් දිනුනලා තියෙන නිසා විපස්සනාවට හැරෙන්නත් පුළුවන් කියලා තව ගමන ඉස්සරහට යන්න තියෙන බව ඊට පස්සේ යාට තේරෙන්න පුළුවන්. මොකද මේ සමාධියකින් ලැබෙන හිතට ලැබෙන ආරක්ෂාව හරි తాවකාලිකයි. සමාධියේ ප්‍රබලත්වයේ තියෙන තාක් පමණයි ඒ ආරක්ෂාව තියෙන්නේ. හිතන්න දැන් අපි යම්ස කෙනෙක් ධ්‍යාන භාවනාවක් වඩනවා. දැන් අද අපි කතා කරපු ditta ධම්ම සුඛයක් ලැබෙන ඒ සමාධියක් කාලයක් තිස්සේ පරිශීලනය කරනකොට එයාගේ හිතේ කාමච්ඡන්දයක් එන්නේ නැහැ. ව්‍යාපාදයක් එන්නේත් නැහැ. අපි තුමු දැන් එයා ආනාපාන සතියකින් නම් අපි හිතමු එයා ධ්‍යාන වඩන්නේ. හුඟක් වෙලාවට කාමච්ඡන්ද එන එකක් නැහැ. අපි තුමු එයා මේ මෛත්‍රී භාවනාවක් මුල් කරගෙන නම් ධ්‍යාන වඩන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ ව්‍යාපාදයක් තරහවක් එයාට හිතේ පහළ වෙන්නේ නැහැ. ඉතින් එහෙම කාලයක් යනකොට සමහරට කෙනෙක් හිතන්න පුළුවන් ආ දැන් නම් මම එක්කෝ සෝවාන් වෙලා නැත්නම් මම අනාගාමී වෙලා එහෙම කියලා හිතෙන්න පුළුවන් මොකද මේ රාගේ පහළ වෙන්නෙත් නැහැ ද්වේෂේ පහළ වෙන්නෙත් නැහැ ඉතින් එතෙන්දී වෙන්නේ එකතකින් හරි මුලාවක් මොකද මේ තාම මේ නිවරදිව හේතුඵල ධමයක් අවබෝධ කරගෙන නැත්නම් ප්‍රඥාවක් උපදවාගෙන ආශ්‍රවයන්ශය කළා ලබාගත තත්ත්වයක් නෙමෙයි මේ කතා කරන්නේ අර සමාධියේ තියෙන ප්‍රබලත්වය නිසා ඒ නීවරණ සම්පූර්ණයෙන්ම නිකන් යටපත් වෙලා තියෙන තත්වයකයි මේ කතා කරන්නේ. ඉතින් ඒක පස්සේ කාලෙදී අපි හිතමු ඔන්න ලෙඩක් දුකක් හැදිලා භාවනාව කරගන්න බැරි වෙලා ඊට පස්සේ ඉන්නකොට ඔන්න ආයි පරණ දේවල් ටික ඔක්කොම මතුවෙනවා. ආයිත් රාගේ ඉන්න ගන්නවා, ආයිත් කේන්ති යන්න ගන්නවා. ඉතින් එතකොට තමයි යාට තේරෙන්නේ දැන් මේ ඉඳලා තියෙන මුලාවක මේ මේ නීවරණ ටික නැත්තම් මේ කෙලස් ටික තාමත් හිතේ තියෙනවා කියලා යාට එතකොට තේරෙන්න ගන්නවා. ඒ නිසා සමතේ වඩද්දී ඔය වගේ පොඩි පොඩි මුලාවීම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ගුරු ඇසුරකදී ඒක වඩන එක හුඟක් හොඳයි. ඒ වගේමයි අපි එතන නිහතමානී වෙන එකත් ලොකු වැදගත්කමක් තියෙනවා. මොකද අපි සමාධියක් අත්දකපු ගමන් අපිව අදි탁සේරු කරනවා. මට දැන් දැන් ලොකු සමාධියක් තියෙනවා. කාටවත් මෙච්චර නම් ගැඹුරු සමාධියක් නැහැ කියලා ඉතින් සමාලාවට ගිහිල්ලා ගුරුවරයාටත් කියනවා. කිව්වහම ඉතින් සමාලාවට ගුරුවරයා ගණන් ගන්නෑ. ගුරුවරයා නිකන් ඒක මේ පුංචි දෙයක් කොට සලකනවා. එතකොට ඉතින් සමහරවිට ගුරුවරයාවත් එපා වෙනවා. ගුරුවරයාත් මේවා කියන්නේ මේ මට ඊර්ෂ්‍යාවට කියලා හිතනවා. නැත්තම් ගුරුවරයාට මේ තරම් සමාධියක් කවදාවත් ලැබිලා නැහැ කියලා තමන්ව උඩින් තියාගන්නවා. ඊට පස්සේ ගුරුවරයාවත් අත්හැරලා දාලා යනවා. ඔන්න ඒ වගේ මුලාවීම් සිද්ධ වෙන්න පුළුවන් අපේ භවනා ජීවිතේ. ඒ නිසා සමතයක් වඩද්දී මේවා විපස්සනාවක් වඩද්දී වේවා හොඳට නිහතමානීව ඒ කෙලස් තවන වීරකින් යුක්තව කෙලසුණුයි ජය ගන්න තියෙන්නේ මමත්වයයි දුරු කරන්න තියෙන්නේ කියන මෙන්න මේ උපදේශ සහිතව අපේ භාවනාව වඩනවා නම් එතකොට ඉතින් මුලා වෙන්න තියෙන අවස්ථාව, වර්ධින තියෙන අවස්ථාව, වැරදුනත් හදා ගන්න තියෙන අවස්ථාව තියෙනවා. තවත් කෙටි දෙයක් අහන්න උනාට දැන් සමාධිය ගැන කතා කරද්දී මට හිතෙන සම්මාස දැන් අපි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියලා ගත්තාම ඒකේ මුලදී සතිපට්ඨාන ඉඳලා පාරාන්ති වෙනකන් යද්දී මට හිතුණා මේ සමාධියක් නේද සිතේ සිතේ ගමන තියෙන්නේ මේ සමාධියක් නේද එක එක මට්ටම් වලින් ඉස්සර වෙන්නේ කියලා ඔව් ඒක හරි. ඒක හරි. මොකද දැන් ඔය කාරණාව හොඳටම පැහැදිලි කරලා තියෙනවා මහා චත්තාලීසක සූත්‍රය. දැන් මහා චත්තාලීක සූත්‍රයේසක සූත්‍රයේදී සම්මා සමාධි කියලා කියන්නේ අර කලින් තියෙන මාර්ගාංග 7 ලස්සන්ට එකලස් වෙලා ඒකාග්‍ර වෙලා සමබර වෙලා පැමිණෙන අවස්ථාව තමයි සම්මා සමාධිය කියලා හඳුන්වන්නේ. දැන් අපි මේ මේ සාකච්ඡාව ඉස්සරහට ගන්න හේතුවත් ඔන්නෝකයි. දැන් සම්මා සමාධියක් කියන්නේ මොකද්ද? සම්මා සමාධියක් කියන්නේ ධානද? සම්මා සමාධිය කියන්නේ ප්‍රථම ධානයද? නැත්නම් සම්මා සමාධිය කියන්නේ අරූප ධානයද? නැත්නම් සම්මා සමාධියක් කියන්නේ ඔන්න වගේ ලස්සන්ට සියල්ල හොඳට සමබර වෙලා ඉන්ද්‍රියන් සමපත්වයටපත් වෙලා මාර්ගංග සමපත්වයටපත් වෙලා එකලස් වෙලා ආපු අවස්ථාවද. ඉතින් ඔන්න ඔයගේ සාකච්ඡාවක් තමයි ඇත්තටම අපිත් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ විවිධ සූත්‍ර ඇසුරෙන් අපි යම්සේ අවබෝධයක් ලබාගෙන බුදුරජාන් වහන්සේ කොහොමද මේ සමාධිය විග්‍රහ කරලා තියෙන්නේ? මේකේ ප්‍රයෝජනය කොයි අන්දමින්ද පහදලා දීලා තියෙන්නේ? කියන අවබෝධය තමයි අපිත් ඇති කරගන්න හදන්නේ. ඒ නිසා මහත්ය කියන කතාව ඇත්ත. මහා චත්තාලික සූත්‍රයේදී මේ සම්මා සමාධිය තෝරන්නේ ওই විදිහට තමයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව ශාන්ති මෑණියන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. දෙවන් සරණේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔව්. දැන් ස්වාමින් වහන්සේ රූපයක් දැක්කහම මම දකින්න රූපයක් රූපේ දකින්න මමත් කියලා සකස් වෙනවනේ. ඊට එතකොට තමයි පංච උපාදාන ස්කන්ධේ ආලවන්නේ. ඒ ඒ නිදාස් වුණොත් ඒක තේරුම් අරගෙන ඒ නිදාස් වුණොත් ඒ ක්‍රියාව ක්‍රියාසිතක් බවට පත් වෙනවා. ඒක තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ. ස්වාමීන් වහන්සේ ඒ වගේම ශබ්දයක් ඇසෙන විට මට ඇසුණා ශබ්දයක් අසන මමත් ශබ්දය ඇසෙන ඉන්න මමත් ශබ්දය ඇසෙන මමත් කියලා එහෙම මම යා උපදිනවන්නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක් පහළ වෙනවා කියන ඒ සියල්ලම ඇතිවන්නේ මේ මොහොතේ අවිද්‍යාව නිසායි. එයා හරියට දුටුවොත් ඒ ඒ මොහොතේ සමුදය තුලම එය නිරෝධ වෙනවනේ. යයි කියලා ඒක ප්‍රත්‍යක්ෂයෙන් දුටුවොත් ඒදත් උදේවැයෙන් ආනේ කියලා අපිට දැනගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. නමුත් කවදාවත් අතීතයත් අනාගතයත් මුණ ගැසෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ? ඔව් දැන් ඔතන පැටලිලිටි ගොඩක් තියෙනවා. ඉතින් ඔක්කොම ටික එක එක පැති වලින් විස්තර කරන්න පුළුවන්. අතීතය අනාගතය උදේවය සමාධි ඔක්කොම ටික එකට පටලවා ගත්තොත් අපිට හරි පිටුතරක් ගන්න අමාරුයි. මෙහෙම කියන්න පුළුවන්. දැන් හිතන්න පේනවා හැබැයි බලන කෙනෙක් බවට පත් වෙලා නැත්තම්. ඇහෙනවා ඇහෙන කෙනෙක් බවට පත් වෙලා නැහැ. ඊළඟට දැනෙනවා හැබැයි දැනෙන කෙනෙක් බවට පුජ්‍යලයක් බවට මමෙක් බවට පත් වෙලා නැහැ. ඉතින් ඔය කාරණාවනේ ඔය බාහිය ස්වාමීන් වහන්සේ බුදුහාඳුරෝ දේශනා කරන්නේ. දිත්තේ දිට මත්තම් භවිස්සති සුතේ සුත මත්තම් භවිස්සති මුතේ මුත මත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිස්සති පෙනේවි හැබැයි පේන දේ අසර රිංග ගන්න යන්න එපා එතන ගිහිල්ලා කෙනෙක් පුජ්‍යලයක් බවට පත් වෙන්න යන්න එපා ඒ වගේම දැන් බලන කෙනෙක් ඉන්නවා කියලා හිතන්න යන්නත් එපා එතකොට මේ මේ කොනේ එකක් හදාගත්ත වෙනවා එක්කෝ ඈත තියෙන කොනේ එකක් හදනවා නැත්නම් මේ මෑත කොනේ එකක් හදනවා කෙනෙක් හදනවා පුජ්‍යලයක් හදනවා දෙකම දෙකම කරන්න එපා කියලා බුදුහාඳුරු කියන්නේ එතකොට දකින්න දෙය තුල ඒකට ඇලිලා ඒකට බැඳිලා ඒකට ආකර්ෂණය වෙලා ඒක අස්සට රිංගගෙන එතන කෙනෙක් හදන්න යන්නත් එපා. බලන කෙනෙක් ඉන්නවා කියලා මෙතන කෙනෙක් හදන්න යන්නත් එපා. මේ දෙක අතරත් ඉතින් කෙනෙක් හදන්න යන්න එපා. එතකොට අන්න එනම් මම මේ හදපු තැනක් හොයාගන්න නැහැ. හිත විඥානේ පිහිටපු තැනක් හදාගන්න හොයාගන්න තැනක් නැහැ. එතකොට තමයි අන්න විඥානේ අපපතිත්‍යයි කියලා කියන්න වෙන්නේ. විඥානේ දැන් කොහෙවත් පිහිටලා නැහැ. විඥාණයට පෝෂණය වෙන්න අවශ්‍ය කරන පදනමක් කොහෙවත් නැහැ. ඉතින් ඔය අන්දමින්ම අපිට කියන්න පුළුවන් ඇසීම සම්බන්ධයෙන්. ඇහෙනවා හැබැයි අහන කෙනෙක් දැන් මෙතන ඉන්නවා කියලා එතන කෙනෙක් හදායනත් නැහැ. අහන දෙයට ඇලිලා ඒක අසර රිංගගෙන එතන උපාදාන කරගෙන එහෙමත් නැහැ. අන්න නාසයෙන් ගඳ සුවඳක් බලනකොටත් ඒ වගේමයි. දිවට රසයක් දැනෙනකොටත් ඒ වගේමයි. කයට ස්පර්ශයක් දැනෙනකොටත් ඒ වගේමයි. ඊළඟට මනසට අරමුණක් ආවහමත් ඒ අරමුණ අසර රිංගගෙන ඒකේ තව තව ප්‍රපංච කරන්න ගිහිල්ලා එතන කෙනෙක් හදාගෙනත් නැහැ. නැත්තම් මේ අරමුණ අත්දකින්නේ මම කියලා එතන මම එක් හදාගෙනත් නැහැ. ඔන්න ඒ වගේ කියන්නේ කිසිම තැනක මම එක් හදන්නේ නැති විඥානයක් පිහිටන්නේ නැති තත්වයක් නම් අපි පවත්වන්නේ. එතකොට බුදුහාඳුර කියනවා මෙතන දුක පවතින විදිහක් නැහැ. දුක ගොඩ නැගෙන්න විදිහක් නැහැ. දැන් අපි අර ගිය වාරවල් වල සාකච්ඡා කරපු උද්දේශ විභංග සූත්‍රයේදී ඕකනේ කියන්නේ. එළියේ ගිහිල්ලා විඥානය විසිරලත් නැහැ. ඇතුලේ පිහිටගෙනත් නැහැ. දැන් ඔන්න විඥානයේ උපාදාන මේ දැන් හිත උපාදාන රහිතයි. උපාදාන රහිත తත්වයේ තුල හිත සලිත වෙලත් නැහැ. හිත සන්ත්‍රාසයකටපත් වෙලා බිය ගැන්විලා, තැති ගැන්විලා එහෙමත් නැහැ. එහෙමනම් අන්න සක්කාය දිට්ඨියෙන් තොරයි. මොකද අපි තුල සක්කාය දිට්ඨිය තියෙන තාක් හිතේ උපාදාන නොකර පවත්වන්න බෑ. උපාදාන නොවෙච්ච ගමන් ඔන්න ගිහිල්ලා කොහේ හරි අල්ල ගන්නවා. දැන් මට මට මොකද උනේ? දැන් කොහෙද මං ඉන්නේ කියලා ඔන්න බය වෙනවා. නමුත් උපාදාන වලින් හිත නිදහස් කරගෙන එහෙවත් උපාදාන වෙලා නැහැ, මෙහෙවත් උපාදාන වෙලා නැහැ, අතරමැදත් උපාදාන වෙලා නැහැ. ඒ උපාදාන නොවෙච්ච తත්වයේ තුල සාමකාමීව සුවසේ වාසය කරනවා. එන්න එතකොට ආශ්‍රවයන් ඡය වෙන්න අවස්ථාවක් සැලසෙනවා. හොඳයි හොඳයි. අපිට පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ සිට තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. ඊළඟ තහම් ගැටලුව ලක්ෂ්මන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. දෙරුවන් සංගේ ස්වාමීන් වහන්සේ මට නිකන් මතක් කරන්නේ හිතුණා මේ අර මජ්ක්‍ධිම නිකායේ තියෙනා නේද ස්වාමීන් වහන්සේ අනුපාද සූත්‍රය ඒකේ තනිකරම පස්සනා පැත්තට නේද යන්නේ කියලා වාස්යකින් අපෝ එක්ම මහණ කන්ති මේ ඒක තියෙනනේ අර බුදුහාමුදුරුවෝ සාරිපුත් හාමුදුරන් පෙන්දලා මේ සාරිපුත් හාමුදුරුවෝ ඥාන වඩනකොට ප්‍රතිපඥානෙන් දැන් දිගටම මේක මෙන්න මේක තමයි අදිමොක්ක මෙතන විත්තක්ක මෙතන විචාර මෙතන පීති මෙතන සුඛ එහෙම එහෙම විදියට කරවත් එහෙම මේ කවුදක්වත් සමහරට ඇලෙන්නේ නැති වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ අනිවාර්යෙන්ම මොකද දැන් එයා උන්වහන්සේට පේනවනේ මුළු සමස්තය පේනවා මෙතන මේක මේ ධර්මයේ ක්‍රියාත්මක වෙනවා මෙතන මේ ධර්මයේ ක්‍රියාත්මක වෙනවා මුළු පද්ධතියම දකිමින් තමයි උන්වහන්සේ කරන්නේ. ඒ කියන්නේ ප්‍රඥාවට සතියට හොඳ මුල් තැනක් දීලා හැබැයි හිත ඒකාග්‍ර වෙලා තියෙනවා. ඒ ඒකාග්‍ර වෙන්න මූලික වෙච්ච ඒ අනිකුත් අංග ටිකත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මහත්තයා කියන කතාව සම්පූර්ණ ඇත්ත. ඉතින් එතකොට තමයි අර මේ ධර්මතාවන්ගේ යථා ස්වභාවය දකිමින් සමහරවිට ඒවැය තියෙන අනිත්‍ය ලක්ෂණය තේරුම් ගනිමින් විපස්සනාවකටත් හරව ගන්න අවස්ථාව තියෙන්නේ. එමය සම්පූර්ණ හොඳයි. හොඳයි පින්වත් එහෙමනම් වෙන විශේෂ ප්‍රශ්නයක් අපිට යොමු වෙලා නැති නිසා අපිට පුළුවන් එහෙමනම් අද දවසේ ධර්ම දේශනාව සහ සාකච්ඡාව මෙතනින් સમાપ્ત කරන්න. පැය දෙකකට ආසන්න කාලයක් අපි සියලු දෙනා එක්ව ධර්ම දේශනාවට හුම්කන් දුන්නා, සාකච්ඡාවට සහභාගී වුණා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ බුහුතා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං